නාමයෙන් අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතෙහි සඳහන් වන්නේ. ඉතින් එතන දැනගත යුතු දෙන්නේ මේ වියත් විනීත විපාරද භෞතික ධම්මතර සම්මාන ධම්ම කටිපන්න කියන මේ කර්ම ටික පිළිබඳ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස සිව්වනක් පිරිසයි කියා දැක්වේ. මේක නිකන් අකාශ වෙනවනේ. සිව්වනක් පිරිස කියලා ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව් පිරිස. ඒ සිව් පිරිසටම සාධාරණයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ ඒ ධර්මය පිළිපැදීමෙන් ලබන්නට බලාපොරොත්තු වන උසස්ම දෙය තමයි සංසාර දුක නැති කරගෙන ලබන පරම ශාන්ත වූ නිවන. ඒ ඒ නිවන පිළිබඳ අපේක්ෂාවක් නැත්නම් ගුරුවරයන් වහන්සේ නමකගේ ලෝ පහළ වීමක් වුවමනා කරන්නේ නැහැ. ඒක විදිහකින් සැලකනවා. ඒ මොකද ඒ කර්මවාදී ක්‍රියාවාදී වෙනත් ආගම් ඇතිවෙතුත් ලෝකේ ඒ අනුව පිළිපැද කෙනෙකුට සුගතිගාමි වන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වූ කාලයකම වෙයි කාලදේවල තාපසතුමා ඒ ආලාරකාරාම බුද්ධක රාමපුත්ත ඒ අය බුදු කෙනෙකු ලෝ පහළ වූ කාලේ ඉඳෙන්නේ උන්වහන්සේ බුදුජානක වහන්සේ කියන සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ ඉහිදීම ඒ ඉපදීම සිදුවන කාලෙහිදී උන් හිටියා නමුත් එතකොට බුදු වෙලා නැහැ ඒ කාලෙහිදී ඒ අය ලබා තිබුණා ධ්‍යාන අභිඥා ධ්‍යාන අභිඥාත් ලබා තිබුණා ඒ ධානාභිඥා ලබන්නට නම් ඔහු සීලවත් වන්නට ඕන. දුස්සීලව සිටේ ධානාභිඥා උපදවන්නට බෑ. සීලවත් වන්න. එයින් පෙනෙන්නේ ඔවුන් සීලවත්වත් සිටියා. ඔවුන් සමාධියක ඇති කරගෙන සිටියා. උසස් සමාධිය. ධානාභිඥා ලැබීමට. නිකම් සමාධියකින් බෑ. උසස් සමාධිය. අපනා සමාධිය. ඒවත් ලබා ගන්න. ඔවුන්ට නැති වුණේ කුමක්? ඔවුන් කම්මස්සගත ඥානය කියන එකත් උනට තිබුණා. කර්මයේ සුඛී කොට ඇති බව කියන්නේ. ඒ කර්මයේ පිළිබඳ විශේෂ විභාග සාසනෙහි දැක්වෙන පරිදි නැති වුණා. ඔවුන් කර්මයයි එහි විපාකයයි කියන දෙක පිළිගත්ත පිරිස. එහෙම නැත්නම් ඔවුන්ට ධ්‍යාන උපදවන්නට බෑ. එහෙම ඔවුන්ට නැත්තේ නම් මොනවද? ඔවුන්ට සත්‍යානුලෝමික ඥානය කියන එක නෑ. චතුසත්‍ය ඥානයක් ඔවුන්ට නෑ. ඒවා ලබා ගන්න පිළිවෙල උන් දැන සිටියේ නැහැ. උන් දැනගන්න. ඉතින් ඒ නොදැනීම හේතු කොටගෙන ඔවුන්ට සිදුවන පාඩුව කුමක්ද? සසර ගමනට පාඩුවක් වෙන්නේ නැහැ. සසර ගමන වෙහි සිදුවේ. දේවලවත් උපදී, බඹලවත් උපදී, ආයු නිස්ලවටත් නැවත අපායටත් යයි. එහෙම සංසාරයේ පවත්වාගෙන යන්නට අමාරුවක් වෙන්නේ නැහැ. සුගතිගාමීත් වන්නට පුළුවන්, දුගතිගාමීත් වන්නට. මේ දෙක ලෝකෙහි කවදක් සිදුවන සිද්ධියක්. එනේ නිරන්තරයෙන්ම හැමදාම සදාකල්හිම අපායෙහිම ඉන්නවත් නෙවෙයි. එහෙම උදාහරණ උගන්වන්නේ නැහැ. අපාය කියන එක සදාකාලික නිරයක් ගැන උදාහරණයක්. නමුත් වරක් නිරේ ආදී අපායකට ගිය කෙනෙකුට නැවත සුගතියකට පැමිණීමේ කියන එක ආශීර්වාදයක් අමාරු. ඒකේ කියන්නේ. ඉතින් ඒ සුගතියට ගියත් දුගතියට ගියත් ඒ දෙකම සංසාරයේ මේ ස්කන්ධ ආයතන ධාතු කියන මේ ධර්මයන්ගේ මුසුඳ පැවැත්ම. ඒ පවත්වාගෙන යාම සඳහාම නම් බුද්ධ ශාසනයක් කොහොතරක් බුදුරජාණන් වහන්සේලා නූපාලෝ පහළ නූ කාල බොහෝ ඒ කාලවලදී ඒ කාලවලදී සත්‍යයන් නිර්යාදී සතර අපායන් හිත් උපන්නා ඒ වගේම දෙව්ලෝ ආදී සුගතීන් හිත් උපන්නා මේ මිනිස් ලෝක සතුන් සිටියේ නැද්ද මිනිසුන් වාසය කළේ නැද්ද කියලා මේ නිසා සංසාර ප්‍රවෘත්තිය නොනවත පවත්වාගෙන යාමට නම් බුද්ධ ශාසනයක් වුණ කරන්න. බුද්ධ ශාසනයෙන් බලාපොරොත්තු වන ප්‍රධාන කාරණා මුඛ්‍ය කාරණේ කුමක්ද? සසරින් ඈතර වීම. සංසාර දුකින් ඈතර වීම. ඒකටයි බුද්ධ ශාසනයක් නම් කරන්නේ. ඒ ශාසනයේ විසක අන් කිසිදු ශාසනයක ඒ පිළිවෙත දැක්වෙන්නේ නැහැ. දැනුදු ඒ බුද්ධ ශාසනය පිළිගත් අය ඒ පිළිවෙතෙහි යෙදෙනවා මිසක ඒ ශාසනය නොපිළිගත් අය ඔවුන්ගේ සමය යන්නෙහි උගන්වන ඒ ප්‍රතිපදාවන්හි පිළිපදින පිළිපැදලා ඒ අය ධ්‍යාන උපදව ගන්නවා. ගාමදී ඉන්දියාවේ වුණත් දැනුදු සිටිනවා ඒ ධ්‍යානලාභී. ධ්‍යානලාභී පමණක් නෙවෙයි වුන් අභිඥාලාභී. ඉන්නට පුළුවන්. මා දන්නවා ලංකාවේම වික්ෂුන් වහන්සේලා ඒ ඉන්දීය ධ්‍යානලාභීන්ගේ උපදෙස් ලබාගත් අවස්ථාවක් ගැන මා දන්නවා. ලංකාවේ ස්වාමීන් වහන්සේ නම වහන්සේ භාවනාවට බොහෝම මේ අර භාවනා රාමතා කියන ආර්ය වංශ ප්‍රතිපදාවන් ප්‍රතිපදාවේ අන්තිමට දැක්වෙන එක තමයි භාවනා රාමතා. භාවනාවේ අනුභව භාවනා කිරීමට ඇති කැමැත්ත. අන්න ඒ විදිහේ භාවනා රාමතාවය ඇති භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ ඊට තරුණ විහිදීම භාවනා කළා. භාවනා කළා පමණක් නෙවෙයි තමන් කරන ලද ඒ සමත භාවනාව නිසා උන්වහන්සේට යම් යම් අද්දකීම් ඇති ලැබුණා. උන්වහන්සේව කවුරු හරි කවදාවත් මුදුතු කෙනෙක් තමන්ව දකින්නට එනවා නම් උන්වහන්සේට කියතර කියේ තැනත්තාගේ නම මේ අසුවලයි කියලා. ආවේ මේ කාරණයටයි කියලා කියනවා. එහෙම තත්ත්වයක්. උන්වහන්සේගේ මේ පන්සල මහානවන පන්සල ටික ඈත. ඒ ස්ථානෙහි උන්සෙහි කරගෙන පින්කමකට මේ හාමුදුරන්ව කැඳවාගෙන යන්නට ආවා. හාමුදුරුවෝ කියා පිළිනවා මා මෙහිදී ලබන විවේකයේ මට එහිදී ලබා ගත හැකි නම් මම එන්නේ. ඒ ඒ විදිහට සලකන්නට පුළුවන්. අපි වෙනම තැනක් ඒ සඳහා පිළිල කරගන්නම් කියලා. හාමුදුරුවෝ. යම්තුරු වෙන්න. වරන්දුව පරිදි ටික දවසක් ඒ විදිහේ විවේකයක් Tamanට ලැබුණා. ඒ පින්කම කිට්ටු වෙනකොට ඒ විවේකයේ නැතිව ගියා. දොර වහගෙන ඉන්නකොට දොරට කට්ටි කරලා කියනවා දැන් කොහොම ඉන්නට බෑ. මෙවට සම්බන්ධ වෙන්න ඕන. ඉතින් Tamanගේ භාවනා කර්මය ඒ නිසා එන හිටියා. අන හිටියා පමණක් නෙවෙයි Taman ඒ තරම් ප්‍රිය කළ දෙයක් කිය. ඒ නිසා මහන්සයට ඇති වුණා. තමාව මේ කැඳවාගෙන ගිය තැනත්තා යන සිහිවන විට බලවත් තරහාවක් ඇති. ඉතින් ඒ තරහව නැති කරගන්නට බොහෝම උත්සාහ කළා මේ ඒවා කළා හරියට. ලංකාවේ ඉන්න සිටි බොහොම භාවනාවෙහි භාවනාව පිළිබඳව ඒ කාලයේ ප්‍රසිද්ධියක් තිබුණා. ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලාගේ උපදෙස් බලාපොරොත්තු වෙලා තියෙනවා. ඒ කාටවත් මේක නැති කරගන්නට උපදෙසක් දෙන්නට බැරි. කෙනෙක් ඒ දවස්වල කියලා තියෙනවා ඉන්දියාවේ සිටින ඒ රමණ රමණ වෙනකගේ නම රමණ ඍෂි වෙත ගියොත් ඔයත් පිහිටක් දෙන්න ලබා ගන්නට පුළුවන්. ඉතින් මම හම්බුනේ. ඒ ඒ ගිය වේලාවේ ඔහු වෙතට යන්නට කලින් ඒ අද මధుරාසියේ වීති පොත් පිටගෙන පොත්හල් පිටගෙන ඒ තැන් වලට ගිහින් පොතක් සොයලා තියෙනවා. මේ හම්බුරු බොහොම කියවන්නට කැමති කෙනෙක්. සමහර දාස හවස පොතක් අරගෙන හාන්ති කුටුවට උනාම පසුවදා කපුටම්බේ හැඬීම ඇහෙන කොටයි ගන්නේ එහිලයි ඒ විදිහේ බොහෝම යමක් කරනකොට ඒකටම අවධානය යොමු කරගන්නට පුළුවන් බලවත් චිත්ත සමාධියක් තිබුණු හාමුදුරුවම ඉතින් බොහෝම කියවලා තිබෙනට ඉන්දියාවේම පොතක් ඒ හෙරිටේජ් ඔෆ් ඉන්දියා කියනකොට ඒක සොයලා තියෙනවා. ලැබෙන්නේ නැහැ සොයා ගන්න. ඉතින් කොහොම හරි ගියාර රමණ ඍෂි ඉන්න තැන. ඒ යනකොට ඒ තැනත්තා දිගාවලා කියලා එයාගේ ආශ්‍රමයේ තිබුණා කියන්නේ ස්ටිඩන්ට් කියන කතාවක්. මේ දැකලා තියෙන සමහර ඔය අරණ්‍ය වලත් තිබෙනවා එහෙම ආශ්‍රමයේ තියෙන ස්ටිඩන්ට් කියන කතාවක්. ඒ එතන දිගාවලා ඒ ළඟ පා අද්දර තව සුදු මහත්මේ ගැඳගෙන සිටියා. මේ හාමුදුරුවෝ එතනට ගිහින් පළක් ගැඳගෙන තමන්ගේ පුරුදු භාවනාව කරන්නට පටන් යම් වේලාවක උන්වහන්සේ අර කලිනුත් අර පන්සලට ගියාට පස්සේ ඇවිත් භවනා කරලා තියෙනවා. එක තැනකට ආපු හැටියේම එන්නේ මේ තරහව. ඒකේ ඒ පින්ම කමින්ද නැහැ. මේ අවස්ථාවේදී ඒ தත්ත්වය මගහැරලා ඉදිරියට ගිහින් එතෙන්දි නැගිටල් වර්තන නැගිටලා ඇරුවලු දැන් ආපු කාරණේ හරි ගියා නෙවෙයි කොහොමද ඔහු ආම්බරු පිළිගෙන දෙනවා ඒ වුණාට කමක් නැත්තේ මේ හුස්ම ගන්නකොට පපුවේ අමාරුවක් තිබෙනව නේද කියලා ආම්බරගෙන් අහලා ආම්බරු ඔව් එන්න මහත් සමග කියලා ඒ රජ ආශ්‍රමයේ පිටිපස්සේ ගලක් තිබුණා ගල් කලාව එතන වාඩි කරවලා හුස්ම ගන්න හැටි කියලා දුන්නා මේ විදිහට හුස්ම ගන්න. ඒ ඒ අමාරුව නැතුව දෙයි. ඉතින් මා ළඟ ටික ටිකක් නවතින්න දෙයි කියලා හම්බුවන්ට ඉතින් ගියදා ඉඳලා කීප දවසක්ම චපාති හදලා දුන්නා. සභාව. ඉතින් හදලා දීලා හාමුදුරුවෝ වැළඳුවට පස්සේ රාත්‍රියේ සෝදන්නට හාමුදුරුවන්ට ඉඩ දෙන්නේ නැහැලු. ඔබ මගේ ආගන්තුකයා මා යාගන්තුක සත්කාරය කරන්න ඕන. කියලා පාත්‍රියාගෙන පාත්‍රි සෝදලා හාමුදුරුවන්ට දෙන්නේ. කොහොම ඉන්නකොට හාමුදුරුවන්ට හිතුණා බු මෙහිට ආපුදා ඉඳලම සපාපිලා හම්බ වෙන්නේ. බත්යාගෙන තේ කියලා කලකිරීම. එදා හදලා දුන්නලු හම්බුන්ට තමයි. තව ටික දවසක් යනකොට හම්බුන්ට හිතුණලු ගමේ සිටියේදී නම් තලප තලප ලැබෙනවයි කියලා. එදා තලපයක් හදලා දුන්නලු හම්බුන්ට. තව දවසක් හිතුණලු හම්බුන්ට පැණි රස දෙයක් වැළඳුවේ නැති කියලා කලකින්. එදා පැණි රසක් හදලා දුන්නා. හදලා දීලා කිව්වලු අපට දෙන්නට පුළුවන් දේවල් ගැන හිතුවට කමක් නැත. දෙන්න බැරි ඒවා ගැන හිතන්න එපා කියලා. කියලා ඉතින් කිව්වලු මේ භාවනා කරනකොට ඒ භාවනා කරන අයගේ සිතේ එකඟ වීම හේතු කොටගෙන ඒ භාවනාව කියන එකේ එක වර්ධනයක් වැඩිමත් ඒ වැඩිීමේදී Tamanට Tamanට කලින් නොතිබුණු යම් බල ඇති යම් ශක්තිය නැති වෙනවා ඒවා බොහෝ විට Tamanට කරදරයකට හේතු වෙනවා ඒ නිසා ඒවායෙන් පරිස්සම් වෙන්නේ. පරිස්සම් වෙන්නේ කියලා ගුජරාටි. ගුජරාටි කරුණ යෝග යෝගාවචරය ගැන යෝගියෙක් ගැන කියලා. ඒ යෝගියා භාවනා කරන ආශ්‍රමයේ ළඟ ඔහුට පේනවලු පාර. ඒ පාරේ නිතරම යනවා එනවා දක්නට ලැබෙනවලු වැරහැරි යන්න ගත්ත කෑමට නැති බොහෝම යුගී පිරිස. එහාට යනවා මෙහාට යනවා හැමතිස්සෙම මොහොත දකින්න. ඒ හැම අවස්ථාවලදීම මේ තැනත්තාට හිතෙනවලු අනේ මොවුන්ට කඳ දෙන්න දෙයක් මට ලැබෙනවා නම් මට තියෙනවා නම් කියලා එහෙම හිතෙනවා. භාවනාත් කරනවා. කොහොම කරමින් සිටින එක අවස්ථාවකදී මේ අදහස පහළ වෙච්ච හැටි ඔහු කෑම කන තලිය බත් වලින් පිරුණා. ඉතින් ලොකු සතුටකටපත් වෙලා අර මිනිසුන්ට අඬ ගහලා බෙදුවක්. මේ ඒ ලබා ගන්න මිනිසුන් තව තව ආයත කියලා ඒ අයත් වැල නොකඩී එන්නට පටන් ගන්නවා. මේ පාන්දර පටන් ගත්ත දේ රෑ 9 විතර වෙනකම් මේ වැඩේලු හම්බුත් මේ මේ තැනත්ත කරන්නේ යෝගයක් කරන්නේ. ඉතින් මේ යාක් මහා කරදරයක් තමයි. සමහර වෙනවලු මේ බත් ලබා ගන්න නෙමෙයි. මේ අපූර්ව පුද්ගලයා බලාගෙන ඔහුගේ දර්ශනය කොහොමද තිරිස අඩු වෙන වෙලාවක් බලාගෙන ඉඳලා පස්සාදුන් කනලා ආවලු අර කලියක් අරගෙන. මේ ගමන ළඟට. ඇවිල්ලා කිව්වලු Tamanට උණු කරදර හිරියද කියලා කියනවා යම් භාවනාවක් කරමින් සිටියේදී නම් මේ தත්ත්වය ඇති උනේ ඒ භාවනාව දැන් කරන්නේ. ඒ භාවනාව කරලා ඊළඟට කිව්වා මේ කල්හි බතව සම්මන්නට ඉතිරි කරලා ඒක හරවන්න ඉතන්ට. එවෙන්දු ඉවර වුණේ. ඉතින් එහෙම කියලා හාමුදුරුවෝ කියලා තියෙනවා. එහෙම අධ්‍යක්ීම් ඇති වෙනවා භාවනා කරන අයට යම් යම් බල ඇති වෙනවා. ඒක හරදරය පිණිස පවතිනවා. ඒ නිසා ඒවාට මේ වැඩි ඒවාට අල්මක් ඇති කර ගැනීම හොඳ නැහැ. ඉතින් හැබැයි මේ ඔක්කොම වුණත් තිබෙන්නේ සමතයි. සමත භාවනා. මේ සමත භාවනා ඉන්දියාවේ දැන් තියෙනවා බොහොම දියුණු ලෙස. ඒ වගේ කෙනෙක් කෙනා කරන්නේ සමතේ මිසක විදර්ශනාව නෙවෙයි. විදර්ශනාව කියන්නේ මේ බුද්ධ ශාස්ත්‍රය. කවුරු හරි මේ විදර්ශනා කරනවා නම් ඒ කරන්නේ මේ ශාසනයෙහි ඉගෙනගෙන ඒ භාවනාව ඉගෙනගෙන දැනගෙනයි කරන්නේ. ඒ අන එහෙම <clears throat> අය කලින් මේ බුද්ධ බුදුරජාණන් වහන්සේ ලෝ පහළවන්න කලින් උන්වහන්සේ ලෝ පහළ වුණාට පස්සේ ඒ ඒ ක්‍රම තිබුණා. ඒ නිසා ඒවා එහෙම පිළිම නැtei කියන්නට බෑ. නමුත් ඔවුන්ට නැති එකක් තමයි මේ නිවන. ඔවුන් නිවනයි කියලා ගන්නෙත් නිවනම නෙවෙයි සසරම. සතරේ එක අවස්ථාවක් නිවන කියලා උන් දකින්නේ. ඔවුන්ට ඒ නිවන නැහැ. ඒ නිවන පන්නට නම් මේ සංසාර උත්පත්තිය ලබා ගන්න. එවන යම් හේතු තිබෙනවනම් ඒවා නැති කරන්නට ඕනේ. ඒ නැති කිරීමේ එකම මාර්ගය දැක්වෙන්නේ මේ බුද්ධ ශාසනය. ඒ තමයි ආර්ය ශ්‍රාන්තික මාර්ගය. ඒ නිසා මග්ගා නත්තං විකෝ සෙට්ඨෝ සච්ඡානං චතුරෝ පදා විරාගෝ සෙච්ඡෝ ධම්මානං විපදානං චක්කුමා ඒසෝව මග්ගෝ නක්ඛඤ්ඤෝ දස්සනස්ස විසුද්ධියා ඒ ඒ තේව ඒසෝව තුම්මේ ප්‍රතිපද්‍යත මාරස්සේතං පමෝකණ එහෙම එනවා දාත හදිර කියුණා මම ගන්න මේ මග්ගා නක්ඛඤ්ඤිකෝ සෙච්ඡෝ මාර්ගය නතර අංග අතලිකින් යුක්ත වූ මාර්ගයයි ශ්‍රේෂ්ඨ මොකද ඊට වඩා මාර්ගයක් තව නැහැ. මේ මාර්ගයේ කුමක්ද? අංග 8කින් යුක්ත වූ මාර්ගය කියන්නේ නිර්වාණ මාර්ගය. ඒ නිර්වාණ මාර්ගය වෙන කොහෙවත් වෙන ශාසනයක්. දැන් ඒ ශාසනවල තිබෙන ඒවා දෙදෙනවා නම් දෙදන්නට තිබෙන සීලයයි සමාධියයි කියන මේ දෙක. ඔවුන්ට ප්‍රඥාවක් තිබෙනවා. ඒ කම්මස්සකක ඥානීය දීබල වූ ප්‍රඥාවක්. එහෙනම් නැත්නම් ධ්‍යාන ප්‍රඥාවක් කියලා. ධ්‍යාන සිත ප්‍රඥාවෙන් යුක්තයිනේ. ධ්‍යාන සිත ඥාන සම්ප්‍රයුක්ත සිත. ඥාන විප්‍රයුක්ත ධ්‍යාන සිතේ කියලා කොටසක් නැහැ. රූපාවචර අරූපාවචර ධ්‍යාන. ඒ පමණින් ඥානය තියෙන ඕන. තම මේ ස්කන්ධයන් පිළිබඳ නාම රූප ධර්ම පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ විදර්ශනාව පිළිබඳ වූ ඥානය ඕනට නැහැ. එහෙම එහෙම ඥානයක් උපදවා ගන්නට නම් ඔවුන් මේ ශාස්ත්‍රණයේ ඉගෙනගෙන ඒ ප්‍රතිපදාව පිළිගෙන ඒ අනුව පිළිපදින්නට ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා තමන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු භික්ෂුණී උපාසක උපාසක ඒ අය සමූහය අතර අතර යම් බැබලීමක් ලබන්නේ දැවෙන්නේ ශෝභා සම්පන්න වන්නට. ඒ අය මේ කියන කරුණ වලින් යුක්ත අය විය යුතුයි. වියක් යත්තා කියන්නේ යත්තෝති පඤ්ඤා වේයක් කියන සමන්නාගත පඤ්ඤා වේයක් කියන කියන්නේ බොහෝම හොඳ නුවණකින් යුක්ත විය යුතුයි කියන නුවණ. ඉතින් මේ නුවණ අඤ්ඤාවියක්තිය කියන එකෙන් ඉගෙනගෙන නුවණ මුල සිට ඒ නුවණේ අග දක්වාම දක්වන්නට පුළුවන් මුල සිටේ කියේ අපි කම්මස්සගත ඥාණයෙන් පටන් ගන්න. ඥාණය කියන විට සාසනික වශයෙන් ගන්න ඥාණය වන්නේ කම්මස්සගත ඥාණය. ඒ කියන්නේ කර්මයක් කර්ම විපාකයක් කියන මේ පිළිගන්නා නුවණ. ඒ වගේම ඒ සතුන් මැරීම ආදී මේවා කුසල කර්මයෝය. ඒවායින් වැළකීම ආදී කුසල කර්මයෝය. සංගීම ආදී පුණ්‍යක්‍රියාවෝය. ඔය ආදී වශයෙන් ඒ කර්මයන් පිළිබඳව ඊළඟට ඒ කර්මයෙන් ලබා දෙවන විපාක. යහපත් කර්මයෙන් ඉෂ්ට විපාකයකුත් අකුසල කර්මයෙන් අනිෂ්ට විපාකයකුත් ලබා දෙනවා. මේ බව පිළිගන්නා නුවණ එහෙම බලන්න ඒ දකින්න නුවණ. ඒකයි කම්මස්සක ඥානය කියන්නේ. කම්මස්සකත සම්මාදිට්ඨිය කියලා කියනවා. ඒ නුවණ නැති කිසිවකු කවදාවත් කවදාවත් මාර්ගඵලාභිගමයක් කිරීම හෝ මේ පසේ බුදු වීම ලෞතර බුදු වීම ශ්‍රාවක බෝධියට පැමිණීම කියන මේවා මේ කිසිවකට පැමිණෙන්නේ නැහැ. සම්මස්සගත සම්මාදිට්ඨිය ඒ සියල්ලම ලැබීමට මූලිකව ඇතිවන්නට ඕන. ඒ එහෙම නැති අය සිටියා. ඒවා පිළිගන්නේ නැති අය නමුත් ඒ පිළිගැනීමට එන්නට ඕනේ. නැතුව බෑ අර ලබන්න. ඒ පිළිගන්නා තත්වයට එන්නට ඕන. ඔව්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසුවාම සමහර කවුරුන් ධර්මින් සිටි වුන් බොහොම තදින් අල්ලාගෙන සිටි දෘෂ්ටීන් අත්හැරියේ. දෘෂ්ටියෙන් අත්හැරෙන. ඒ කම්මස්සගත ඥානය. ඉතින් මේ කම්මස්සගත ඥානය බොහෝ ආගම් ගන්නවා. බොහෝ ආගම්. සමා දැන් නිගන්ත නාථ පුත්‍රයන් කියනවා කාය දණ්ඩ වාග් දණ්ඩ මනෝ දණ්ඩ කියලා. ඒ අපි කාය කර්ම වාග් කර්ම මනස් කර්ම කියනවා වගේ එතන කාය දණ්ඩ වාග් දණ්ඩ මනෝ දණ්ඩ කියලා. නමුත් ඔහුගේ පීඩනීමේ හැටියට වඩාම බරපතල එක කාය දණ්ඩය. කාය කර්මය යොහු බරපතලයි කියන්නේ. ඒ ඒ ඒ පිළිගන්න බුදුරජාණන් වහන්සේ ව්‍යක්ත කරලා දැම්මා. ඔවුන්ගෙන්ම කරුණ අහලා. අහලා මනෝ දණ්ඩේ කියන නැත්නම් මනස් කර්මය බලවත් බව මහන්සේ ස්පුට කළා. ඉතර කළා. ඔවුන්ම පිළිගත්තා. අන්න ඒ විදිහට කර්මය පිළිබඳව උගන්වනවා. දැන් ඒ නිසා ඔවුන් සම ඔවුන් ඉන්නවා මේ නහය වසාගෙන සිටින ඒ කුම මක්නිසාද මේ සතුන් උදාස් සුත්‍ර ප්‍රාණීන් ගිහිල්ලා මේ නැහැකිවරයට ඇතුළු වෙලා උන් මැරෙනවා. ඒ නිසා මේ එතනින් ප්‍රාණඝාතය වෙනවා. ඒ දියට උන් නැහැ වසාගෙන. ඒ උන්ගේ හිතේ ඒ උන් සලකන විදියට සමාජයේ ඒ පිළිබඳව චේතනාවක් තිබුණත් නැති වුණා. මේ සතුන් ගිහිල්ලා මැරෙනවා නම් තමයි වරදකව වෙනවා. අනේ විදිහේ වැරදි කර්මය පිළිබඳ වැරදි ගැනීම තිබුණා. එහෙම තිබුණත් උන් කර්මයක් පිළිගත්තානේ. කර්මයක් පිළිගත්තා. සමහරවෝ එහෙම කර්මය පිළිගන්නේ. ඒතරේ නොපිළිගන්නා අය තිබෙන්නේ බුදු මිත්‍යා දෘෂ්ටියනේ. කර්මය පිළිගන්නා අයට කියනවා කම්මස්සගත ඥානය නැත්නම් සම්මා දිට්ඨිය. නොපිළිගන්නා අයට කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. කර්මය ප්‍රතික්ෂේප කරන බව. ඉච්ඡාදි. ඒ කර්මය පිළිගැනීමක් නැත්තම් ඒවලු යන්නේ නැහැ. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේගෙන් වරක් ඇසුවානේ කියන්නේ. මාසගෙන ඇසුවා ස්වාමීන් වහන්සේ ආජීවකයන් අතර ආජීවකයන් අතර මේ මාර්ගඵලාධිගමනය කළ අය. එහෙම සිටියද කියලා. කියන්නේ ආජීවකයන්ව සිටීම. උන්වහන්සේ කවුරුවත් එහෙම ලබලා නැති. ඔවුන්ගෙන් සමහරෙක්වත් ඔවුන්ගෙන් කී දෙනෙක්වත් දෙව්ලොව ගියාද? දෙව්ලොව. බුදුරජාණන් වහන්සේ වදාලා කල්ප 31ක් මට මතක 31 කියලා. ඒ ගණන ඊට වැඩි මිසක අඩු වෙන්නේ නැහැ. කල්ප 31ක් අතර කාලය තුලදී එක්කෙනෙක් දෙව්ලොව උපන්නයි. ඔහුද කර්මවාදී, කිරියවාදී කෙනෙක්. එයින් කියේ කුමක්? සුගතිගාමී නැtei කියලා අනිත්‍යයි. ආජීවිත. මොකද මිත්‍යා දෘෂ්ටිය ඒ තරම් භයානකයි. මිත්‍යා දෘෂ්ටි විකේ පරමානි වජ්ජා. දැන්නේ මිත්‍යා දෘෂ්ටියට නොඇටෙන්න. වමනා කරන්නේ කුමක්ද? සම්‍යක් දෘෂ්ටිය කියන්නේ නුවණ. නුවණ කියන්නේ. අනේ නුවණ තමා මෙතන වියත්ත කියන එකෙන් දක්වන්නේ. එහෙලක උගත්කම නෙමෙයි. යත්තා කියන්නේ පඤ්ඤා වියත්තියේන සමන්නාගත. නුවණයි ඒකට. ඉතින් මේ නුවණ මාතිරේ සම්මස්සකත සම්මා දිට්ඨිය පතන. චතුසත්‍ය සම්මා දිට්ඨිය දක්වා යන නුවණ. මේ චතුසත්‍ය සම්මා දිට්ඨියේ ලබන්නෝ කෙනෙක් ශ්‍රාවක බෝධිය ලබන කෙනෙක්ට තව කෙනෙක් පච්චේක බෝධිය ලබන කෙනෙක් තවත් කෙනෙක් සම්මා සම්බෝධිය ලබන්නේ ඒ විදිහට ඒ නුවණේ වර්ධනය දැක්කේ. අන්න එහෙම නුවණින් හෙවි කෙනෙක් චිත්ත කෙනෙක් වෙන්නට ඕන. එහෙමනම් ඒ තැනත්තා සංඝ සෝභන ගුණයකින් යුක්ත කෙනෙක්. පඤ්ඤා විද්‍යාව. අනිත් එක විනීතාකය. අපි ළමන නම් තියෙන සමහර විනීතක්. විනීතා කියන්නේ සමහර විටක සියම් එකතු කරනවා මුලින් නේ මේ නැත්නම් ඒ ඒ විනීත කියන්නේ හික්මුණු නැත්නම් විනයන් උපේතා සුවිනීතා කියලා කියනවා විනයන් උපේතා සුවිනීතා ඒ කියේ විනය කියන්නේ හික්මීවන හික්මීමෙන් වඩා හික්මුණු කෙනෙක් වීමයි ඉතින් හික්මීමට තියෙන්නේ කුමක්ද? සීලයද? සීල එක විදිහකින් ගන්නවා නම් බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රය මුල සිට අග දක්වාම එන්නේ හික්මීම. විනයක් පිළිදෙන. විනයක්. සීලයෙන් හික්මනවා. සමාධියෙන් හික්මනවා. ප්‍රඥාවෙන් මුළු බුද්ධ ශාසනයෙම තියෙන්නේ ඒකද දැන් සීලයෙන් හික්මීම සබ්බ පාපස්ස අකරණම් කියන එකකින්ද. සමාධියෙන් හික්මීම කුසලස්ස උපසම්පදා කියන එකකින්ද. සචිත්ත පරියෝදපණම් කියන එක ප්‍රඥාවෙන් හික්මීම දැක්කන්නේ. ඒ ප්‍රඥාවෙන් හික්මීම සෝවා සකදාගාමි අනාගාමි අරහත් සතර මාර්ග සතර ඵලයන් ලැබීමෙන් සිදුවන්නේ. අනේ ඒ විදිහට මුළු බුද්ධ ආගමම හික්මීමක්. එවිට එහෙමනම් බුදුරජාණන් වහන්සේ දක්වා වදාළ දේශනා කොට වදාළ ඒ ප්‍රතිපත්ති මාර්ගෙහි යම් යෙදෙමින් තමන් කය වචන සිත කියන තුන් දොරම ආරක්ෂා කරගෙන ඉක්මීමක් ඇති කරගත්තේ නම් අන්න ඒ තැනත්තා තමයි විනීතා. කොට ඒ භික්ෂුව විනීත කෙනෙක් වෙන්න ඕන. ඒ භික්ෂුණිය විනීත කෙනෙක් වෙන්න ඕන. උපාසකයා විනීත කෙනෙක් වන්නට ඕන. උපාසිකාව විනීත කෙනෙක්. විනීත ධර්මයක් වන්නට ඕන. විනීත. ඊළඟට එන්නේ විසරදා. විසර. දැන් භික්ෂුව ගැන කියනවා නම් වික්ඛු භික්ඛවේ වියත්තෝ විනීතෝ විසරදෝ බහුසුතෝ ධම්මධරෝ ධම්මාන් ධම්ම පටිපන්නෝ සංඝං සෝභේති විකුණි පිළිබඳ වෙනකොට ඒ වචන ටිකක් වෙනස් වෙනවා විකුණි කියන වචනය ස්ත්‍රීලිංගික වචනයක් ඊට පරිලන පරිදි අර අනිත් වචන ඒ ආකාර ගන්නට ඕනේ ඒ නිසායි භික්ඛුණී භික්ඛවේ වියත්තා විනීතා විසරදා පහුස්සතා ධම්මතරා ධම්මාන් ධම්මපත්ත උපාසකෝ භික්ඛවේ වියත්තෝ විනීතෝ විසරදෝ පහුස්සතෝ ධම්මධරෝ ධම්මාන් ධම්මපත්තං උපාසිකා භික්ඛවේ වියත්තා විනීතා විසරදා පහුස්සතා ධම්මතරා ධම්මාන් ධම්මපත්ත සංඝං සෝක දැන් විසරද කියන්නේ වේසාරජ්ජේන වේසාරජ්ජේන සෝමනස්ස සහගතේන ඥාන ඥානේන සමන්නාති. ඒ විසරද බව කියන එකට ඒ ගැබ් වෙලා තියෙන අදහස තමයි බිය රහිත බව. දැන් ඕනෑම තැනකට විසරදව එළඹෙනවයි කියන්නේ ඒ ස්ථානයේ සිටින පිරිස අතුරින් කිසිවකකින් Taman දිය දක්න්නේ නැහැ. Taman බයට පත්වන්නේ නැහැ. දැන් සමහර කිසිම පුළුවන් නම් කිසි පිරිසක් අතරට යන විට සමාජයේ යම් දෝෂයක් ඒ පිරිසේ සිටින යමෙකු දන්නවනම් ඒ පිරිස වෙතට යන විට Taman ටිකක් දැකීමකින් යුතුවයි යන්නේ. මෙතන තුනස්සල තිබෙනවනේ සීලවන්තයාගේ සිල්වත් බව හේතු කොටගෙන ඇතිවන ಗುಣ දැක්වීම වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරන විසරද ගුණය. ධාත්මන පිරිසකට ගෘහපති පිරිසකට ශ්‍රමණ පිරිසකට මේ කවර පිරිසක් වෙතට හෝ Taman යන විට Tamanගෙන් Tamanට වුණගෙන් මොනම විදිහේවත් වියකටපත් නොවන ආකාරයෙන් යන්නට පුළුවන් තමන් නිර්දෝෂී පුද්ගලයෙක්. එහෙම නැත්නම් තමන් සීලයෙන් තමන්ට තමන්ම උපවාද කියනවා නම් ඒ කියන්නේ තමන්ම තමාගේ සීලය පිළිබඳව දොස් දකින්නේ මේ පිරිස අතර කවුරුන් හෝ තමන්ගේ ඒ සීල විපත්තීන් පිළිබඳව දන්නේ නම් තමාට ඒ පිරිස අතරට යන්න දිය හිතෙනවා. Tamanට විචාරදව ඒ දිය රහිතව කතා කරන්න පුළුවන් බැරි වෙනවා. නිකන් මේ අකුලුවාගත් මුහුණින් කිතුව යන්නට වෙනවා කියන්නේ මංකු බුද්ධෝක්ෂි. එහෙම නැතිව විචාරදව එළඹෙන්න. දැන් බුදුරජාණන් වහන්සේට තිබුණා ඥාන සතරක් දක්වනවනේ චතුර් වෛසාරද්‍ය ඥාන. උන්වහන්සේ දක්වන්නේ හේමප්පත්තෝ අභයප්පත්තෝ Taman දියට පත්වන්නේ නැතිව ඕනෑ පිරිසක් වෙතට යන එළඹෙනවා. එළඹී ඒ පිරිසෙන් කාටවත් Tamanට කාගෙන්වත් දියක් දකින්නේ නැහැ. මොකද Taman වහන්සේගේ මොනම දෙයක්වත් වරදක් පෙන්වන්නට බෑ. මේ විසරදයකට හේතුව උන්වහන්සේ පිළිබඳව කීනාත්‍ර වේමයි Taman වහන්සේ ප්‍රතිඥා කරන විට ඔබ වහන්සේ කීනාත්‍ර වේයයි කියතත් ඔබ වහන්සේට මේ ආශ්‍රව ධර්මයේ ඉතිරි කියලා කියන්නට පුළුවන් සමතේ දෙවියන් අතර දෙවියන් මිනිසුන් අතර කවරෙකෝ හෝ නැහැ. අන්නේ විදිහට මේ විසරද බව විසරදෝ කියන්නේ ඉතින් ඒ විසරද බව සීලයෙන් බොහෝ විටේ විසරද බව සීලේ පමණක් නෙවෙයි තමන්ගේ දැනුගත් කන්න අපි ගනිමු කෙනෙක් එහෙම දැනෙකට වෙලා තමන් යම් කිසිවක් පිළිබඳව ප්‍රකාශ කරන විට ඒ ගැන Tamanට සැකයක් තිබේම හරි හැටියට ඒ කියන්නට බැහැ එතකොටත් එනවනේ බියක් නේ ඒ නිසා Tamanගේ දැන උගත්කම මේ විසරද බවට හේතු වෙන ප්‍රධාන හේතුව තමයි Taman සීල සම්පන්න බව සීල සීලය බොහොම ඊට හේතු වෙන කාරණා සිංගතා බිය නැති කෙනෙක් සිල්වතා බිය නැත්තේ මේ ලෝකෙහි වාසය කරන්නට පමණක් නෙවෙයි. ඒතනක පරලෝ යන්නටත් බිය නැහැ. තමන් දන්නවා අතීත කර්මයන් කිසිවත් ඉදිරිපත් වෙලා දුගතිගාමි වෙතොත් මිස එහෙම නැත්නම් වර්තමානයේ තමන් සිදු කරන ලද දේ නිසා තමන්ට නිර්යාදී සතර අපායට යන්නට වෙයි කියන එහෙම බියකුත් ඒතනකට නැහැ. ඒ විසරදෝ වේසරජ්ජේන සෝමනස්ස සහගතීන ඥානේන සමන්නාත. එතකොට ඒ විසරද ගුණය නැත්නම් ඒ විසරද බව ඇතිවන්නේ මොන සිතේද කියන එක මේ කියනවා. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සිතේ සිතයි මේ අවස්ථාවේදී ඇතිවන්නේ. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සිතක්. يعني තමන්ගේ දැනුගත්කම් ගැන හෝ සිල්වත්කම් ගැන හෝ නිර්දෝෂීකම් ගැන සලකන විට තමන්ට ඇතිවෙන සෝමනස්තමයික ඥානය. ඒ විසරකේ. අනිත් කාරණය ධම්ම ධර්ම. ධර්මය දැන් අපි අස්සනවා. අසන එක නෙවෙයි ධර්ම කියන්නේ. ධර්ම කියන්නේ ධර්මයේ දැරීම. දැරීම. සුත ධම්මානං ආධාර ආධාර භූත ඒ කියන්නේ අසන ලද ධර්මය දරාගෙන දරන්නේ කොහේද සිතෙහි දරන්නේ එනිසානේ සුතාන් දැන් ඒ බහුසුත කියන එක ඒ කියන්නේ බහුසුත කියන්නේ විසරදෝ පුස්තක බහුසු ඊළඟට එන්නේ බහුසු බහුසුතෝ කියන්නේ බොහෝ අසු තනත්තා කියන එක න බහුසුත කියන්නේ බහුසුත එතකොට බහුසුතෝ කියන්නේ බොහෝ අසු තනත්තා කියන මොනවාද බහෝ අසු බහුසුත්තේ කියන්නට පුළුවන් මේ කේවල් පිළිබඳව අසුපු කෙනෙක් දැන් බහුසුතය කියන්නේ උගත් තනත්තාට ඉස්තර ඒ උගත් කියන එකටම මේ බහුසුත වචනේ යොදලා තිබෙන්නේ. ඒ ඉගෙනීම කළ යුතුව තිබුණේ ගුරුවරයෙකුගේ ඇසුරෙන් ගුරුවරයා කියන දේ ඉගෙන ගන්න. පොතපත ඒ තරම් ප්‍රකට වෙලා පළ වෙලා තිබුණේ නැති එකක් හැම දෙයක්ම වේදේ පවා දරුවේ සිටින්. ඒක කටපාඩමින් ගෙනාවා. ඉතින් අපේ බුදුදහමත් එහෙමනේ. කටපාඩමින් ගෙනාවේ මේ ලංකාවේදී මේ බුද්ධ ධර්මය පුස්තකාරූඪ කරන තුරු කටපාඩමින් ගෙනා. ඉතින් මේ කටපාඩම හොඳට තිබෙන කෙනෙක් දෙන්නට ඕනේ මේ බහුසුත්‍යා කියන්නේ. නැත්නම් කොහොමද ඒක මතක් කරගන්නේ? අසුදේ සිතෙහි ධර්මයෙන් කියන්නේ ඕනෑ වෙලාවක ගන්නට පුළුවන් එකක් වෙන්නට ඒක. එහෙම නැත්නම් බහුසුත්‍යේ කියන්නද බෑ. දැන් බුදුරජාණන් වහන්සේ බහුසුතානං බහුසුත භික්ෂූන් අතර ඒතදග්ගන් වික්කවේ මනසාවතානං වික්ඛූණං බහුසුතානං යදිදන් ආනන්දෝ වදාලා බහුසුත භික්ෂූන් වහන්සේ අතර ආනන්ද හාමුදුරුව තමයි අග්‍රය. ඒ මොකද උන්වහන්සේ මහන්සේ පිළිබඳව තිබෙන මේ හැකියාව දක්වනවා උන්වහන්සේට උද්දේශය දෙන්නට පුළුවන් උද්දේශය කියන්නේ පාඩම් කරගත යුතු දෙයක් කියාගෙන. ඒ දිය හැකි බුදුරජාණන් වහන්සේට පමණයි කියලා කියන්නේ. එයින් අදහස් කරන්නේ මොකක්ද? උන්වහන්සේට පුළුවන් ඒක ශ්‍රුතියෙන් ඒක ශ්‍රුතියෙන් පාද හතර බැගින් ඇති ගාථා 15000ක් එකවර හිතට ගන්න. එකවර කියන්නේ කියාගෙන යනකොට ඒක හිතට ගන්න. ධාතා 15000. ඒක ශ්‍රුතියෙන් ගන්නට පුළුවන් කෙනෙක්. ඒ පද තියෙන 60000. පද කියන්නේ පාද තියෙන නේද? කවි වල ධාතා වල තියෙන. අනේ එහෙම පාද 60000. ඇති ධාතා 15000. තරම්. බහුසුත් ඉතින් එහෙම ඒක ශ්‍රුතියෙන් යමක් ගන්නට පුළුවන් අය වර්තමානයේ ඉවත් ඉන්නට පුළුවන්. ඒ නැති කියන්නද හැබැයි ඒ තරම් නෙවෙයි. සමහර කෙනෙකුට පුළුවන් සමහරු මා අහලා තිබෙනවා සමහරු පොත අරගෙන ඒ ඉන්දියානු ජාතිකයන් පිළිබඳව මම අහලා තියෙනවා. පොත අරගෙන පොතේ පිටු මෙහෙම පෙරලනවා. ඊළඟට ඒ පොතේ තියෙන ඕන දෙයක් ගැන කියන්න පුළුවන්. මම දන්නේ ડોક્ટર ධර්මන සාහරුත් තියෙනවා ෆොටෝග්‍රැෆික් මයින්ඩ්ස් කියලා. ඒ ඒවා පුදුමයට අපිට සාමාන්‍යයෙන් පුදුමයට කරුණක් තමයි. නමුත් ලෝකයේ නැති ඒවා නෙවෙයි. නැති ඒවා නෙවෙයි. ඒ ආනන්ද හැමදුරන් පිළිබඳව එහෙම දක්වනවා. ඉතින් බහුසුත කියන එක අපට අදාළ වෙන පරිදි ගන්නවා. ධර්මයේ වෙනපා. ඉද භික්කවේ අරිය ශාවකෝ බහුසුතෝ යාසා යාචා වා යාසා වාඨා ආදි කල්යාණ මැජේ කල්යාණ ප්‍රයෝසාන කල්යාණ සාත්තං සංයංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචර්යං අභිවදති තථා රූපාස්ස ධම්මා සුතා භතා වචසා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා විත්‍යා සුප්පටි විත්‍යා එහෙමයි බෞස්කෘතයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළා. යාතා වාචා ආදි කල්යාණ මධ්‍යේ කල්යාණ පරියෝසාන කල්යාණ සාත්තං පව්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං භ්‍රමචර්යං අභිවදං. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව ඒ ධර්මය සුත අසන ලබ්වේ දතා සිත්ති ධාරණය කරන ලද්දේ. වචසා ಪರಿචිතා වචනෙන් පුරුදු කරන ලද්දේ. සත්‍යයනා කිරීම වශයෙන් වචසා පරි. මනසානුපෙක්කිතා සිතෙන් ඒ වචනවල ඒ ධර්මෙහි එන ඇතුළත් වචන තිබෙන ඒ වචනවල ඒ ධර්මෙහි අර්ථ නැවත නැවත සැලකූ කෙනෙක් වෙයි. මනසින් දැන් අපි මොන හරි ඉගෙන ගත්තම දැනගත්තම බණක් ඇසුවම බණ කියවුවා. ඒ කියවපු මාත්‍රයෙන්ම රැඳෙන්න නවතින්නේ නැහැ. ඒ කියන්නේ සලකල බලනවා මොනවද මේ කියන්නේ? මොකක්ද අදහස? මනසාන්තිකිත. ditthiya suppati viddha. ඒ ඒ ditthiya suppati viddha කියන එක සාමාන්‍ය නුවණ ගැන ගන්නට පුළුවන් නුවණින් ඒ කාරණය දැන ගැනීම නෙවෙයි මෙතන. ditthiya suppati viddha ප්‍රතිවේගය කියන්නේ. එතකොට විද්‍යා කියන්නේ එතන සම්‍යක් දෘෂ්ටි. සම්‍යක් දෘෂ්ටියෙන් ප්‍රතිවේධ කර. දැන් මේ බහුශ්‍රිතයෝ කියන්නේ අය සමහර බහුශ්‍රිත වන්නේ මේ අභිගමයේ දැන් අධිගමලාභීන් ඉන්නේ. ඒ අය. දැන් එහෙමනේ බුදුරජාණන් වහන්සේ ඒ ගිහියා පිළිබඳව කියන තැන්වලදී පුතුජනෝ කියන වචනේ පාවිච්චි කරන තැන්වලදී දේශනා කරලා තිබෙන්නේ අසුතවා පුතුජනෝ. අසෘතවත් පුතුජනෝ. ආර්ය ශ්‍රාවකයා ගැන කියන තැනදී බහුසුතෝ ආර්ය නැත්නම් සුතවා ආර්ය ශ්‍රාවක. සුතවා ආර්ය ශ්‍රාවක. සුතවත් ආර්ය ශ්‍රාවක කෙනෙක්. එනිසාම තමයි අර පටිසම්භිදා මග්ගත් කතාවේ ප්‍රතිසම්භිදාවන් පිළිබඳව සාකච්ඡා කරන තැන නිරුක්ති ප්‍රතිසම්භිදාව පිළිබඳව කියන තැනෙහි එනවා බහුම්ති උග්ගහිත්වා පුතුජනස්ස ප්‍රතිසම්භිදා පත්ති නාම නත්ති අරිය ශාවකෝ නෝ ප්‍රතිසම්භිදා පත්තෝ නාම නත්ති බහුම්ති උග්ගහිත්වා බොහෝ සේ උගත් නම් බොහෝම ජනගත්තා. බහුම්ති උග්ගහිත්වා පුතුජනස්ස ප්‍රසජ්ජනයාට ප්‍රතිසම්බිදාපත් ප්‍රතිසම්බිදා પ્રાપ્ત බවක් නම් නැත්තේ ප්‍රතිසම්බිදා මුක්ති නාම නැත් ආර්ය ශ්‍රාවකෝ ආර්ය ශ්‍රාවකත්වෙම නෝ ප්‍රතිසම්බිදාපත්තෝ නාම නැත්ති හෙතම ප්‍රතිසම්පදා ප්‍රාප්තේක් නොවේය කියන එකක් නැත. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයාට ඒ ප්‍රතිසම්පදා පිළිවෙනවා. ඒ ප්‍රතිසම්පදාවේ කියන එකෙන් අදහස් කරන්නේ එතන. අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියන මේවා පිළිබඳව නුවණ අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන අත්ථේ ඥානං අත්ථපටි සම්පිතා ධම්මේ ඥානං ධම්මපටි සම්පිතා නිරුත්තියේ ඥානං නිරුත්තිපටි සම්පිතා අත්ථ ධම්ම නිරුත්තාභිලාපේ ඥානං පටිභාන පටි සම්පිතා කියලා. අර්ථය ධර්මය නිරුක්තිය ප්‍රතිභාව. ඉතින් ඒ නුවණමයි ගන්න. නුවණ. දැන් ආර්ය ශ්‍රාවකයා ප්‍රතිසම්පදා ප්‍රාප්ත ආර්ය ශ්‍රාවකයෝය ප්‍රතිසම්පදාවක් පිළිබඳව නොදැක් වෙන ආර්ය ශ්‍රාවකයෝය කියලා එහෙම එහෙදයක් එනවා. එහෙම වුණා. ආර්ය ශ්‍රාවකයෙක් වුණොත් ඒ ආර්ය ශ්‍රාවකයාට මේ අර්ථ ධර්ම කියන මේ දෙක පිළිබඳ පෘථග්ජනයෙකුට තියෙන අවබෝධයට වඩා දැනුමට වඩා පෘථග්ජනයාට අවබෝධයක් නැහැ. දැනුමට වඩා කොයිතරම් විශිෂ්ට දැනුමක් අවබෝධයක් පිළිෙන්නට ඕන ආර්ය ශ්‍රාවකයා. එමකද දැක්ක කෙනෙක් ප්‍රත්‍යඥයන් කොයිතරම් දුරට දැක්කත් බැලුවත් ඔක්කොම කළා. ඔහු දැක තිබෙන්නේ Tamanට ඇතිවන කාමාවචර නුවණකි. මේ ධර්මයන් දැකලා තියෙනවා. කාමාවචරේ නුවණ කොහොම දක්වම? ඒ සියලුම ඥානයන් ඒ ලෝකෝත්තර ඥානයට පැමිණෙන තුරු මේ විදර්ශනා පිළිබඳව කතා කරන විට එන්නේ ඒ කාමාවචර සිත්වල උපදලා කාමාවචර කුසල් සිත්වල උපදලා ප්‍රඥා චෛතසිකය. නම් ආර්ය ශ්‍රාවකයා ලෝකෝත්තර ඥානෙ ඉතිවිද. ඒ ලෝකෝත්තර ඥානය තමයි අවබෝධ ඥානය. අවබෝධය. අපට ඇතිවන එක අවබෝධය නෙවෙයි. ඒ කාරණානුකූලව ඇතිවන නුවණක් තමයි. නමුත් ඒක ලෝකෝත්තර අවස්ථාවේදී ලබන ඒ අවබෝධයට සමාන කරන්නට දක්වන්නේ. ඒ නිසා ආර්ය ශ්‍රාවක මේ අර්ථ ධර්ම කියන මේ දෙක පිළිබඳව සම්මාශිනි අවබෝධයක් ඇති කෙනෙක්. අර්ථ කීවේ හේතුන් හේතුන් නිසා හටගන්නා ඵලය අපි චතුරාර්ය සත්‍යය ගැන කතා කරනවා චතුරාර්ය සත්‍යෙහි අර්ථ කියන ගොඩට වැටෙනවා දුක්ඛ සත්‍යය නිර්වාණ සත්‍ය ධර්ම කියන එකට වැටෙන්නේ සමුදය සත්‍යයක් මාර්ග සත්‍යය. හැබැයි මේ මාර්ග සත්‍යය තේරුම් ගන්නකොට ඕන මේ මාර්ග සත්‍යය නිසා නිවන ඇතිවන ධර්මයක් නෙවෙයි. මාර්ග සත්‍යය නිසා නිවන ඇති වෙනවා නම් ඒ මාර්ග සත්‍යය නැතිව නිවන ඇති වෙන්නට බෑ. ඒ කියන්නේ නිවනත් ඇති වෙන ධර්මයක්. නිවන එහෙම ඇති වෙන ධර්මයක් නෙවෙයි. දුක නම් ඇති වෙන්නේ. ඒ නිසා නැතිවන්නේ. ඒ දුකයි කියන එක දැන් අපට ලැබී තිබෙන දුක මේ පංචස්කන්ධ දුක්ඛය. ඒක සදාකාලික දුකක් නෙවෙයි. සදාකාලික නෙවෙයි. සදාකාලික නම් ඒකේ ඇතිවීම පැවැත්ම නැතිවීමයි කියලා කියන්න බෑ. දැන් මේ දුක හීනමාන වික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති චිත්තස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති කියන මේ සංකත ධර්මයන් පිළිබඳව පවත්නා ඇතිවීම නැතිවීම ඒ දෙක අතරේ වෙනස් වීම කියන මේ ලක්ෂණ තිබෙන්නේ කොහිද? ඒ ඇති වෙන නැති වෙන ධර්මයන්ගෙන්. ඒ තමයි දුක්ඛ සත්‍යයට ඇතුළත් ධර්ම. සමුදය සත්‍යයත් එයින් එකක් තමයි. නම් සමුදය මේ ගෙන දෙවන ධර්මයේ වශයෙන් වෙන් කරලා පෙන්වනවානේ. ඒ වෙන් කරලා පෙන්වනවා. ඒ දුක්ඛ ස්කන්ධ පංචකය. නැත්තම් දුක්ඛ සත්‍යය. ගෙන දෙන හේතුව තමා සමුදය සත්‍ය කියන බදාරා. ආරි සත්‍යයේදී එහෙමනේ තණ්හාව දක්වන්නේ. ඒකට දුක තමා අර්ථය. අර්ථය කියන්නේ ඵලය. සමුදය කියන්නේ ඒ ඵලය ගෙන දෙවන හේතුව. එතකොට මේ අර්ථය පිළිබඳව දන්නා තැනත්තා දුක පිළිබඳව දන්නා තැනත්තා දැන ගන්නා තැනත්තාට අත්පටිසම්භිදාය අත්පටිසම් එනිසයි දුක්ඛේ ඥානං අත්ථපටිසම්භිකා. දුක පිළිබඳව දැන ගැනීම අර්ථපටිසම්භිකා. සමුදය ඥානං ධම්මපටිසම්භිකා. සමුදය පිළිබඳව දන්නා නුවණ ධම්මපටිසම්භිකා. මේ හේතුව දැනගන්නා නුවණ. ඉතින් මේ දෙකම පාලි භාෂාවෙන් මේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පාලි භාෂාව. ඒ පාලි භාෂාවෙන් වදාරන ලද මේ ධර්මය පිළිබඳ පාලිය නිරුක්තිය පිළිබඳව දන්නා නුවණයි නිරුක්ති පරිසම්පදා. ඒ නිරුක්ති පරිසම්පදාව පිළිදෙන කෙනෙකුන් පාලි වචනේ වර්ගවා කියන්නේ. සමහර විටක ව්‍යාකරණ කියලා කියන්නේ. ඒ ව්‍යාකරණ දෝෂයක් හිතින්නේ නැහැ. මේ නිරුක්ති පරිසම්පදාව ඇති කෙනෙක්. අනේ ඒ නිසායි එතන එන්නේ බහුන්ති උග්ගහෙත්වා ප්‍රතිජනස්ව පටිසම්භිදා පත්තිනාමන හි බොහෝ උගත් නම් ප්‍රති ආත්මේ ප්‍රත්‍යඥයාත ප්‍රතිසම්භිදා પ્રાપ્ત බවක් නම් නැත්තේය ප්‍රත්‍යඥ ඉතින් ඒ ඒ නුවණ දැන් පටිසම්භිදා අපි නුවණ ගැන කියන විදිහ නුවණේ ප්‍රභේද කොයිතරම් ධර්ම වශයෙන් නම් එකයි. ධර්ම වශයෙන් මොකක්ද අපි අභිධර්මයේදී ඉගෙන ගන්න ප්‍රඥා චෛතසික. ප්‍රඥා චෛතසික ධර්ම වශයෙන් එක. යෙදෙන සිත් වශයෙන් ගත්තම එහි තියෙන වෙනස. කාමාවචර කුසල් සිත්වල යෙදෙන ප්‍රඥාව. රූපාවචර කුසල් සිත්වල යෙදෙන ප්‍රඥාව. අරූපාවචර කුසල් සිත්වල යෙදෙන ප්‍රඥාවක් ලෝකෝත්තර කුසල් සිත්වල යෙදෙන ප්‍රඥාවක්. මම කුසල් සිත් කියන්නේ විතර එකක් නෙවෙයි විපාක සිත් ක්‍රියාපු ගැන කතා කරන්නේ නැහැ. ප්‍රඥාව. එක සමාන නෙවේ. එක සමාන නෙවේ. ඒවා ඒ තියෙන වෙනස්කම්. එක සමාන නම් කාමාවචර කුසල් සිතේ යෙදෙන ප්‍රඥාවත් රූපාවචර කුසල් සිතේ යෙදෙන ප්‍රඥාවත් දෙකම එකයි කියන්නට ඕනේ. එහෙම කියන්නට බෑ. එහෙනම් රූපාවචර සිත වෙනස් වන්නේ කාමාවචර සිතට වඩා. ඒ වෙනස සිතේ පමණක් නෙවෙයි ඉති වෙන්නේ. ඒ සිත සමග උපදනා ධර්මයන්ගේ සිත. ධර්මයන් අරමුණ වශයෙන් තියෙන වෙනස. කාමාවචර කුසල් සිතින් ගනු ලබන අරමුණම නෙවෙයි රූපාවචර කුසල් සිතේ අරමුණ. කාමාවචර කුසල් සිතෙන් ගත හැකි සියලුම අරමුණු රූපාවචර කුසල් සිතට ගන්නට බෑ. ඒ කාමාවචර කුසල් සිතින් දැනගන්න අනිත්‍ය ලක්ෂණ රූපාවචර කුසල් සිතේ යෙදෙන ප්‍රඥාවට ගැටෙන්නේ නැහැ. ඒක දකින්නේ නැහැ. අනේ එහෙම විශේෂයන් කියනවා. ප්‍රඥාව පිළිබඳ. දැන් ඒවා වුවද කෙනෙක් දැනගන්නවා එයා ප්‍රඥාවේ යක්තිය කියන්නට ඕන. ඉතින් එහෙම තිබෙන කෙනෙක්ට මේ අර ඥාන විසරදා ඒකාරජ්‍යේන සෝමනස්ස සහගතේන ඥානේන සමන්නාගතෝ ඒ නුවණක් උපදිනවනේ. දැන් දැන් ධර්මයේ පිළිබඳව වඩ වඩාත් සොම්නස උපදින්නේ කාටද කියලා සලකන්න. ඒ ධර්මයේ පිළිබඳව වෙන් කරලා තේරුම් ගන්නට පුළුවන් කෙනෙකුට වඩාත් සොම්නස. දැන් බණ අහනකොට බණ අහනකොට ඒ බණ ඇසීමේදී සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සිත් බණ අසන පිරිසට ඇති වෙනවා. කොහොමද ඒ ඇතිවන්නේ? මේ කියන බණ බණ වල දැක්වෙන යම් යම් කරුණු තමන්ට වැටහෙනවා නම් යම් තරමකින් ඒ තරමටයි තමන්ට ඒ සොම්නස ඇතිවන්නේ සොම්නස ඒ නිසා බණ ඇසීම රසවත් වන්නේ කාටද බණ දන්නා අයට බණ දන්නා අය නොදන්නා අයට සමහර විටක සමහර ඒකනේ කියන්නේ අපිට ඔය අභිධර්මයේ තේරෙන්නේ නැහැ කියන්නේ එහෙම කියන අය අපිට අභිධර්මයේ තේරෙන්නේ නැති. ඉතින් ඒක අභිධර්මයේ වර්ධනය නෙවෙයි. ඒ අභිධර්මයේ වර්ධනය නෙවෙයි Taman ඒ දැනගන්නට උත්සාහ නොකළේ ඒකේ වර්ධනය. ඒ දැනගන්න. ඒ මොකද ඒ තමයි ධර්මය. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැඹීරයි කියනවනේ. ගැඹීරයි. දැන් දුකේ කියන එක ගැඹුරු නැද්ද? ඒ සමහර කෙනෙක් අපිට හිතෙන්නට පුළුවන් අපේ හිත රබේ හැදෙනවා. බඩේ කැක්කුම් හැදෙනවා, කොන්දේ රුදා හැදෙනවා. ඉතින් අපි දුක දන්නේ නැද්ද? අපි දන්නවනේ දුකයි කියන්නේ. නමුත් ඒ දුකයි කියන එක දැන ගැනීම බොහොම උසස් නුවණකින්ම ප්‍රත්‍යක්ෂ කරන දෙයක්. ඉතින් එහෙම උසස්ම නුවණකින් ප්‍රත්‍යක්ෂ කරන්න නම් මේක ගැඹුරු දෙයක් වෙනවා. නැත්තම් මතු පිට පේන දෙයක් නම් මොකටද ඒ තරම් නුවණක්? මතු පිට පේන දෙයක්. අනේ නිසායි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගම්භීරෝ බුද්දසෝ දුරනුබෝධෝ අතක්කා වචරෝ නිපුණෝ පඬිත වේදනීයෝ එහෙම දක්වන්නේ එයිනොත් කොයි තරම්ම ගැඹුරුද දුකයි කියන එක අපට කලින් නොපෙනුණත් ටිකක් මේ හාරලා බලන විට තේරෙනවා මේ නුවණින් සාරා බලන්නට බෑ එතකොට විට අපට තේනවා මේ දුක පිළිබඳව එනේ මේ දුක පිළිබඳ ප්‍රත්‍යක්ෂය තව එන්නට එන්නට එන්නට එන්නට වැඩිගෙන වැඩි වෙන නුවණකින් දැනගන්නවා. එහෙමවත් තේනවාද අපට නිවන? නෑ නිවන තමයි ගැඹුරුම ධර්ම. අන්තිම ගැඹුරු ධර්මයේ තමයි නිවන. ඒ නිවන ලෞකික සුතකින් ප්‍රත්‍යක්ෂ කරන්නේ. අනුමානයෙන් දැනගත හැකියි. ලෞකික ඥාන සංකේත ඒ චිත්තලි ඥානෙ අනුමානයෙන් දැනගන්න. ඒ නිවන අරමුණු කිරීම වශයෙන් ඒ සෝමනස්ස සහගත ඥාන සංකේත සිටින් පසුව අරමුණු කරන්නට හැකිවන්නේද තමන් ලෝකෝත්තර නුවණකින් මේ නිවන ප්‍රත්‍යක්ෂ කළා. අතම් විටක නිවන පිළිබඳව තමන්ට තව කාට හරි කියන්නට බෑ. නිවනයි කියන්නේ මේ වර්තමානයේ අප පාවිච්චි කරන වචන වලින් දැක්විය හැකි ධර්මයක් නෙවේ. එහෙම දක්වන්නට බෑ. නොයෙක් දේවල් කියත හැකි. ඒ කිව්වට අහමයි කියනවා ඒ නිවනම මේ ගැනද මේ දැන හිතාගන්න කියන එක කියන්නට අමාරුයි. ඒ තමන් තමන් විසින්ම එන්කාම පච්චත්තං වේදිකබ්බෝ විඤ්ඤෝහි කියන්නේ. පච්චත්තං වේදිකබ්බෝ විඤ්ඤෝහි. දැන් ධර්මයේ පිළිබඳව එන ස්වාක්ඛාත ස්වාක්ඛාත කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාව. ධර්මයේ දේශනා කරන්නට ඕන. ඒ දේශනාව වහන්සේ මුල නැද අග කියන තුන් තැනම මනාකොට දේශනා කරලා තිබෙනවා. අපි කියන්නේ දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග කියන මේ චතුරාර්ය සත්‍යය. එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා වශයෙන් ගන්නවා නම් ඒ තුන. ඉතින් ධර්ම දේශනා කරන විට දේශකයාට පිළිගන්නට උගන් දීතා දේශකයා පිළිකා සිටිය යුතු ගුණාංග වර්ගයක් දක්වනවානේ. ආදින්න සීලං ගස්සෙය්‍ය මජ්ජේ මග්ගං විභාවේ පරියෝසානං විනිබ්බානං ඊසා කතික කතික සංකිතී කියලා. මේ කතිකයා පිළිතිය යුතු කරුණු තුනක් ආදින්න සීලං ගස්සෙය්‍ය මුලදී සීලය ගැන කියන්නේ මධ්‍යේ මග්ගං විභාවේ අතු නැදදී මාර්ගය පිළිබඳ විභජනයක් කරන්න විස්තරයක් කරන්න. පරියෝසානම් නිබ්බාන අවසානයේදී නිවන පිළිබඳ දක්වන්න. මේ කතිකයා පිළිපිය යුතු ඒ කතාවේදී පිළිපිය යුතු ගුණාංග තුනක් දක්වන්න. මේ මේ පිළිපා මේ කතාවට කරගෙන යන්නේ ඒක. ඉතින් දැන් නුවණ තිබෙන කෙනෙකුට ඒ නුවණ දියුණු කරගත හැකි. නිකම්ම හිටියොත් මොකද වන්නේ? හරියට මේ ශරීරයට වඩා දිරන්නට පුළුවන් මේ தත්ත්වය. දැන් අපි දන්නවානේ මේ අතක් රයක් පාවිච්චි නොකර තිබුණා. නිකම්ම තිබුණා. ඒ අත වැඩ ගන්නට බැරි දෙයක් බවට පත් වෙනවා. හීනි වෙලා දිරපත් වෙන්නට පටන් ගන්නවා. නුවණත් ඒ වගේ මොට වෙනවා නුවණ ඒ නිසා ඒ නිසා තමයි ඔය මේ වයස්ගත වුණා වයස්ගත වුණාම සමහරු කොයි පැත්තකට වෙලා නිකම්ම ඉඳගෙන හැස්තියි සමා තමන්ට තියෙන බැරි කම නිසා වන්නට පුළුවන් එහෙම කරන්නට නරකයි හැමතිස්සෙම පුළුවන් නම් තමන් සාධම් කරපු දේවල් තියෙන ඒවා හරි නැවත නැවත කියවන්නට මතක් කරන්න උත්සාහ කරන්න. එහෙම කළාම අර මොට වෙන ගතිය අඩු වෙනවා. මේ ත්‍රායම් කාහටවත් නවත්තන්නට නම් බෑ. නේ? ඉන්ද්‍රියන්ගේ මේරීම කියලා දක්වන ඒ කිරිවීම සිදුවෙන එක කාටද පුළුවන් නවත්තන්න. ඒක ධර්ම ස්වභාව වශයෙන් සිදුවේ හැකි. නමුත් Taman ඒකටම ඉඩහැරලා හිටියොත් ඒ නිසා අපිට තිබෙන නුවණ අපි ලබා සිටින නුවණ දියුණු කරන්න. ඒ දියුණු කිරීමේ මාර්ග තිබෙනවානේ. එක මාර්ගයක් තමයි මේ බණ ඇසීම. බණ ඇසීමෙන් නුවණ තිබෙනවා. හැබැයි හැම බණම නෙවෙයි කියන්නට ඕන. මේ සමහරු බණ කියන විට තිබෙන නුවණත් මොට වෙන්නටත් පුළුවන්. සමහරු බණෙන් කියලා හිතන්නේ කතාවක්. ඒකම බණේ කියලා හිතනවනේ. ඒකම බණ ඉතින් හොඳ බණක් ඇහුවයි කියලා සතුටු වෙලා යන්න. ටිකක් දිනා වෙලක් යන්න පුළුවන් නම් වඩා හොඳයි කියලා හිතනවා. එහෙම නෙවෙයි. ඒ නිසා සමහර මා දන්නවා. මට මේ මායත් එකදී හම්බ වුණා. ආම්පුර තමයි. ඒ හම්බුර අම්බලංගට පලා. ඉතාලියේ ඉන්නේ. අසුන් වෙලාවිලා අවසු එකක්ද කොහෙද කිව්වා වයස 80 ගන්න. දකින්නකොටම බොහෝම සෝභා සම්පන්න පැහැපත් බවක් තිබුණ හම්බුරන්. ඒ නිසා මම ලං වෙලා ඇහුවා පොඩි කහක් ඒක අම්මලන් ඒ පන්සල ජනත් මම යව හම්බුරු කිව්වා මට දැන් මතක නෑ සුමන්දාරාමයේ කියලා කිව්වේ වතුගෙදර පන්සල ඉතින් ඒ හාමුදුරුව බුරුම රටේ හිටියයි කිව්වා අවුරුදු 14ක් ඉගෙන ගත්තයි මම කිව්වා ස්වාමීන් වහන්සේ අභිධර්මයේ හොඳට දන්නේ නැහැ. ඔව් මම ඉගෙන ගත්තයි. ඉතින් කලාපේ ඒ අභිධර්මයක් ඥානය ඒ පලාතේ ආයත ලබා ගන්නට කොහෙද මහත්මයා ඒගොල්ලෝ කවුරුවත් ඒවට ඉදිරිපත් වෙන්නේ නැහැ. මට වහන්සේ සිටින්නට තිබුණේ වහන්සේ වැඩ ඉන්නට තිබුණේ මේ කොළඹ වගේ කෙනෙක්. එහෙනම් වහන්සේගෙන් බොහොම සේවයක් අපට කරගන්න දැන් අසනීප වෙලා ඉන්න තියෙන්නේ. ඒ තාවමත් කතා කරගන්න තියෙන හොඳට පුළුවන් නම. බලන්න. දැන් එහාම්දුරු ඉගෙන ගත්තා. ඒ හාමුදුරුවන්ගෙන් ප්‍රයෝජන ලබන්නට ඒ පළාතු ඒ පන්සලට පැමිණෙන දායකයන්වත් දන්නේ නැහැ නේද? ඒ හාමුදුරුවන් වෙතට කිව්වා ස්වාමී. ඔබ වහන්සේ ඉගෙන ගත්තේ හොඳ ධර්මයක්. මේ පළාතේ කවුරුත් දන්නේ නැහැ. අපිට කරුණා කරලා උගන්වන්න. හාමුදුරුවෝ බොහොම කැමැත්තෙන් උදා. ධාතු ඉගෙන ගත්තේ එහෙම තැන්වලට ගිහින් නැහැ. එහෙම හාමුදුරුවෝ සිටි නිසා. ඉතින් මේ නුවණ වැඩෙන දෙයක්. නුවණ වැඩෙන කටයුතු වල යෙදෙනකොට නුවණ වැඩෙනවා. දියුණු වෙනවා. ඉතින් ඒ නිසා බණහන්නට පුරුදු වුණු තැනත්තා ඊළඟට හැමදාම බණහාම ඉන්නවත් නෙමෙයි. ඒ බණ අහන ගමන්ම ඒ අහන බණ ක්‍රියාත්මක කරනවානේ. ක්‍රියාවට නම් වෙනවානේ. කොහොමද ක්‍රියාවට නම් වෙන්නේ? ක්‍රියාවට නැංගීම වශයෙන් කරන්නට පුළුවන්නේ Taman සිල්වත් වීම භාවනා කිරීම. අනිත් වැඩ ඔක්කොම අතහැරලා කරනවා කියන එක නෙමෙයි. තමන් සිල්වත් වෙනවා භාවනා කරනවා. ඔය දෙකනේ. සීලය, සමාධිය, ප්‍රඥාව කියලා තුනනේ. පිළිපැදීමට තිබෙන ධර්ම වශයෙන් ගත්තම ওই තුනයි දැක්වෙන්නේ. සීලය කය වචන දෙක සංවර කර ගැනීම පිළිබඳ වූ එකක්. සමාධි ප්‍රඥා දෙකම ඇතුළත් වන්නේ